ඊගාව ප්‍රශ්නේ පරයන්ක භාවනා යෙදී සිටින අවස්ථාවලදී ඉරියව්ව වෙනස් කිරීමට අවශ්‍ය වූත් තමන්ගේ භාවනාවට සහ අනිකුත් යෝගීන්ට බාධාාවක් නොවනසේ ඉරියව් වෙනස් කිරීමට කිසි නිසි ක්‍රමයක් පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. අපි මේ පරයන්ක භාවනා කියන වචනේ එන්නේ ඉරියව්ව නිසා මේ නිසින්න ඉඳගෙන ඉන්නවා කියන ඉරියව්ව තමයි පරයන්ක භාවනා වශයෙන් සඳහන් කරන්නේ. ඉතින් මේ පරියන්ක සඳහා ප්‍රශස්ත ක්‍රමේන ඉඳ ගන්නකොටම ඒ පద్මාසනේ හරි වීරාසනේ හරි සුඛාසනේ හරි ගන්නවා. එහෙම නැත්නම් මේ පළඟ බඳ වාඩි වෙනවයි කියලා පහසු ක්‍රමයට ඉන්නවා. ඉතින් එතෙන්දී පුළුවන් තරම් බලන්න ඕනේ වාඩි වෙනකොටම මුලින් වාඩි වෙනකොටම වාඩි වෙලා හොඳට හරි බරි ගහින්නේ. ඒ පట్టල වෙන්න. ඒකෙන් ගොඩක් වෙලා ඒ ඉරියව පාත්වාගෙන යන්න උදව් වෙනවා. ඉතින් එහෙම කෙරුවොත් ඉරියව වෙනස් කරන්න වෙන්නේ වෙනදට වැඩි ටිකක් පමා වෙලා කෙසේ කොහොම ලැහැති වුණත් ටික වේලාවක් යනකොට අර එකම ඉරියව්වේ ඉන්නකොට ඇති වෙන වෙහෙස කරගතිය ඉරියව් වෙනස් කිරීමේ ඇති අවශ්‍යතාවය මතුවෙනවා. ඒ වෙලාවේදී අවශ්‍යතාවය මතුවෙච්ච පමණින්ම ඉරියව් වෙනස් කිරීමට නොයා හොඳට හිතට වදලා දෙන්න කියනවා මම මෙනෙහි කරන අරමුණ නම් එක්ක ආනාපානිය නැත්තම් බින්දීම හැකිලිම නමුත් මේ ශාරීරික අපහසුතාවය නිසා වේදනාව නිසා මට මේ මූල කර්මස්ථාට යන්න බෑ ඒ නිසා මේ වේදනාව දුරුවන් කරන අදහසෙන් මම ඉරියව් වෙනස් කරනවා ඒක මේ ශාරීරික අවශ්‍යතාවයක් සඳහා කියලා ඒ ඉරියව් වෙනස් කිරීම සඳහා අපි පොළඹවන ඒ වේදනාවත් එක්ක ටික වෙලාවක් ගත කරන්නේ මේ වේදනාව නිසායි මම මේ ඉරියව් වෙනස් කරන්නේ. මේ වේදනාව නොදැරිය හැකි එකක්ද? එහෙම නැත්නම් කායික වේදනාවක්ද? මානසික වේදනාවක්ද? කායික වේදනාවක් නම් ඇති වෙන දැනීමට අපි කියන්නේ දුක්ඛ වේදනා කියලා. මානසික වෙන වේදනාවක් නේකට දෝමනස්ස වේදනා කියලා කියනවා. ඉතින් අර භාවනා කරන යනකොට කයේ ඉරියව්වේ වෙහෙසට වැඩිය හිත වෙහෙස වෙනවා. අන්න ඒක බලන්න කියලා කියනවා මේක කායික දුක් වේදනාවක්ද මානසික දෝමනස්ස වේදනාවක්ද කියලා ඊට පස්සේ තමයි තේරෙනවා මේක ඇත්තමයි කියලා ඊට පස්සේ ඉරියව් වෙනස් කරනවා ඒක නැවතිල්ලේ යෝගාවචරයක් විදිහට වෙනස් කරනවා ඒක පාරට හලහපන්න නැතුව වෙනස් කරනවා වෙනස් කරලා වෙනස් කරන්න ඉස්සෙල්ලම අදිස්ථාන කරන්න කියනවා වෙනස් කෙරුවට පස්සේ ඇති වෙන ස්පාසුව තුළ ඇති වෙන විවිධකේ තුළ මම නැටත් තමන්ගේ මූල කර්මස්ථානට යනවා කියලා එහෙම වෙනස් කරාට කමක් නැහැ මේ අවශ්‍යතාවයක් ඇති වුණොත් ඒ වගේම ඒ විනාශීමට හේතු වෙන වේදනාවේ එන්නකොටම පටන් ගන්න තැනදීම වෙනස් කරන්න යන්න නරකයි ඒ වේදනාත්මක පොඩ්ඩක් වෙලා ගත කරන්න පුරුදු කරන්න කියලා. යොසීම පුරුදු කරලා ඒ වේදනාව නිසායි මට මේ වෙනස් කරන්න වෙන්නේ මම ආපු ගාම වෙනස් කරන්න වේදනාත්මක ටික වෙලාවක් ඉඳලා ඉරියව් වෙනස් කරනවා කියලා. ඉතින් මේකට ආත්පසින්ම වෙනස් අද නමුත් අදාළ උදු බෞද්ධ ඥානයේ සඳහා කාරණාවක් ඉදිරිපත් කරන්න පුළුවන්. ਸਰවචනාංශේ සරල පොදු ප්‍රකාශනයක් කරනවා මිනිස්යාට දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න බැරි ඉරියව් වෙනස් කරන නිසා. ඉරියව් වෙනස් කරන්න නැතුව හිටියනම් දුක්ඛ සත්‍ය කියන එක ඉබේම පුපුරු ගහමින් මතුවෙනවා. ඉතින් ඒ වෙලාවෙදි මේ ශරීරෙට තියෙන ආශාව නිසා, කායෙ තියෙන ආශාව නිසා, භවනාවේ සති සමාධි ජීවනති නිසා ඒ ඉදියා වෙනස් කිරීමෙන් වේදනාව පිළිබඳ මුලැමැද අග කියන අවස්ථා තුන දැක් ගන්න බැරි වෙනවා. වේදනාවේ අගට යන්න ඉස්සෙල්ලා අපි ඒක ඉරියව් මාර්ගෙල්ලෙන් අවුල් කරනවා. ඉතින් ඒ නිසා අදිස්ථාන කරගන්න කියනවා නොකරම බැරි වෙලාවක මිස මතුවෙච්ච ගමන් වේදනාවට ප්‍රතික්‍රියා කරන්න යන්නේ නැහැ. ඉරියව් වෙනස් කරන්න යන්නෙත් නැහැ. එක පැත්තක් අනිත් පැත්තේ ශරීරයට අනවශ්‍ය දුක් වේදනා අත්කලමතාන් යෝගයේ පිණිස දැඩි වෙහෙස ගන්නෙත් නැහැ. මධ්‍යම ප්‍රතිපදාවක ඉඳලා වේදනාවත් එක්ක ටිකක් කරලා වැඩ කරලා ඉරියව් වෙනස් කරන්න කියන එකෙදී නැවතිල්ලේ වේදනාවත් එක්ක කටයුතු කිරීමේ යෝගාවචරයට කරන වැඩේ පාලනයක් යටතට ගන්න පුළුවන්. ඒ වගේම වේදනාවත් එක්ක ටික වෙලාවක් ඉන්න පුළුවන්. එතකොට භාවනාව හැලහැප්පෙන ගතියත් අඩු වෙනවා.